දේසේමි යතානුයිත්තං තත පටිපජ්ජමානෝ යස්සත්ථාය කුල පුත්තා සම්මදේව අඝාරස්මා අනගාරියං පබ්බජ්ජಂತಿ තදනුත්තරං භ්‍රමචරියං පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤාය සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරිස්සති සත්වස්සානි සාදු සාදු සාදු මහා සංඝරත්නයෙන් අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්තුනි ඔබ හැම කෙනෙක්ම සෝදානම් වෙන්නේ තුන් ලෝකාග්‍ර වූ අමාමේනී බුදු පියාණන් වහන්සේ විසින් ලෝකවාසී සත්වයාගේ හිත සුව පිණිස යහපත පිණිස දේශනා කොට වදාරන්නට යෙදුණු ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට පින්තුනි බුදුරජාණන් වහන්සේ විසින් මේ දේශනා කරන්නට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මය අපි හැම කෙනෙකුගේම මෙලොව පරලොව යහපත සුභ සිද්ධිය පිණිසම අපි හේතු කරගන්නට උවමනා. එහෙම වුණොත් විතරයි අපිට පුළුවන්කම තිබෙන්නේ මේ සංසාර ගමන ඉහැකි ඉක්මනින් අපිට හමාර කරන්නට අවසන් කරන්නට. එනිසාම ධර්ම ශ්‍රවණය කරන ඔබ විසින් ධර්ම ශ්‍රවණය කළ යුතු ආකාරය ගැන දැන්වීමේදී එක් තැනකදී හරි විග්‍රහාත්මකව සඳහන් වෙනවා ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියන කාරණාව. එහිදී අපි හැම කෙනෙක්ම දන්න කාරණාවක් තමයි ශ්‍රද්ධාව ගැන කතා කරන හැම මොහොතකදීම එය දෙආකාරයකට අපි බෙදා දක්වනවා. ආකාරවතී ශ්‍රද්ධාව සහ අමෝලිකා ශ්‍රද්ධාව පිළිබඳව. නමුත් ඒ ශ්‍රද්ධාවට එහා ගිය ශ්‍රද්ධාව පිළිබඳව ඊටම ගැඹුරින් විස්තර කරලා තියෙනවා මිලින්ද ප්‍රශ්නය කියන ග්‍රන්ථය තුල නාගසේන හාමුදුරුව මිලිඳු රජතුමා මේ දෙන්නගේ ප්‍රශ්න විසඳීමේදී මේ ශ්‍රද්ධාව ඊ타ත්ම වටින ආකාරයට විස්තර කරලා තියෙනවා. මා මෙහිදී මේ ශ්‍රද්ධාව පිළිබඳව කරුණු කාරණා විස්තර කරන්නේ අපි හැම කෙනෙකුටම මෙන්න මේ කියන අවස්ථාවන් වලදී මේ ශ්‍රද්ධාව ජනනය වෙන්නට පුළුවන්. උපදින්නට පුළුවන්. මොකක්ද මේ මිලින්ද ප්‍රශ්නය තුලදී පෙන්වා දෙන ශ්‍රද්ධාව කොටස් දෙකක් හැටියට පෙන්වා දෙනවා. එකක් තමයි සම්ප්‍රසාදන ශ්‍රද්ධාව. අනිත් කාරණාව සම්පක්ඛන්දන ශ්‍රද්ධාව. සම්ප්‍රසාදන ශ්‍රද්ධාව කොයි විදිහටද කියනවා නම් යම් පුජ්‍යලයක් තුල උපදනා වූ යම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් මේ ශ්‍රද්ධාවට පුළුවන්කම තිබෙනවා පින්වතුනි පංච නීවරණ ධර්මයන් යටපත් කරන්නට. ඒ මොකද අපි නිරන්තරයෙන් බණ භාවනාදී ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය ආදී පින්දහම් කටයුතු සිද්ධ කරන හැම මොහොතකදීම ඒ පින්කමට සහ සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාව තුලදී අපිට නිරන්තරයෙන් මේ සම්ප්‍රසාදන ශ්‍රද්ධාව සම්පක්ඛන්දන ශ්‍රද්ධාව යන මේ දෙයාකාර ශ්‍රද්ධාවම ජනනය වෙනවා. ඒක හරි ලස්සනට විස්තර කරනවා උදාහරණයක් ඇතුව කොයිතරම්ද කියනවා නම් මේ සම්ප්‍රසාදන ශ්‍රද්ධාව අපි හැම කෙනෙක්ම දන්නවා ශක්තිති රජතුමාට සප්ත රත්නයක් තියෙනවා. දිනක් මේ සක්විති රජතුමා දුර ගිරිදුර්ග මාර්ගයක් ඔස්සේ Tamanගේ චතුරංගනී සේනාවත් සමගම ගමන් කරනවා. ඊට අඩු ජල ප්‍රමාණයක් තිබෙන ඇල මාර්ගයක් හරහා මේ චතුරාංගනී සේනාව ගමන් කරනවා. කවුද චතුරාංගනී සේනාව කියලා කියන්නේ? ඇත් අස් ප්‍රිය පාබල මේ චතුරංගනී සේනාව ගමන් කළාට පස්සේ මේ දියපාර හරහා සක්විති රජතුමා තමන්ගේ සේවකයන්ට කතා කරලා කියනවා පානය කිරීම සඳහා ජලය අවශ්‍යයි. ඒ අවස්ථාවේදී ජලය පානය කරන්න තරම් සුදුසු ජලයක් හොයාගන්නට අපහසු නිසා මේ රජතුමා ළඟ තිබෙන උදක ප්‍රසාද කියන මාණික්‍ය අර මඩ මිශ්‍ර ඒ වගේම දියසෙවල් මිශ්‍ර ඊ타ත්ම අප්‍රසන්න ඒ වගේම ව්‍යාකූලත්වයට පත්වෙච්චි එහෙමත් නැත්නම් බොර වුණ මඩ සමග මිශ්‍ර වූ ජලය තමයි පානීය කරන්නට ගන්න. කොහොමද රජතුමා ළඟ තිබෙන උදක ප්‍රසාදනී කියන මාණික්‍ය රත්නය මේ මඩ ජලයට දාපු ගමන් ඒ ජලය ඊටාම පවිත්‍රත්වයටපත් වෙනවා. හරියට නිල් කැටයක් වගේ ජලය ටික පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වෙච්ච ජලය ටික තමයි රජතුමාට පානීය කිරීම සඳහා දෙන්නේ. ඒ වගේ අපි තරහව, වෛරය, ක්‍රෝධය, මාන්නය, ඊර්ෂ්‍යාව, ඒ වගේම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනවිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච යන මේ පංච නීවරණයන්ගෙන් නිරන්තරයෙන් වෙලිලා ඒවත් එක්ක ගැටමින් කටයුතු කරන අපිට යම් දහම් පදයක් අහන විට යම් පින්කමකට සහ සම්බන්ධ වෙන අතරතුර අර කියන පංච නීවරණ ධර්මයන් යටපත් වෙලා අපි තුල මේ සම්ප්‍රසාදන කියන ශ්‍රද්ධාව ජනනය වෙනවා. හරියට උදක ප්‍රසාදනී මාණික්‍ය මඩ ජලයට ලං කළාට පස්සේ ඒ ජලය නිල් කැටයක් තරම් පිරිසිදු වුණා වගේ. මේ ධර්ම ශ්‍රවණය කරන ඔබටත් මේ සිතුවිල්ල පහළ වෙන්නට පුළුවන්. නමුත් ධර්ම දේශනාව අවසන් වන විට ඒ සිතුවිල්ල නැති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී අපි දැනගන්නට ඕනේ නිරන්තරයෙන් පින්දහම් කටයුතු කරන අපි හැම කෙනෙක් තුළම මේ සිතුවිල්ල පහළ වෙනවා. මේ ශ්‍රද්ධාව ජනනය වෙනවා. ඒ වෙලාවේ පින්කමක් අපිට කරගන්නට පුළුවන් නම් ඒක ඉතාමත්ම වටිනවා. ඊළඟ දෙවෙනි කාරණාව හැටියට දක්වන්නේ සම්පක්ඛන්දන ශ්‍රද්ධාව. සම්පක්ඛන්දන ශ්‍රද්ධාව කියලා කියන්නේ කොයි විදිහේ දෙයක්ද කියනවා නම් යම් යෝගාවචර කෙනෙක් ක්ලේශ ධර්මයන්ගෙන් මිදිලා මාර්ගඵලවලට පැමිණෙනවා නම් ඒ ඒ ගුණවලයන්ට අන්තර්ගත වෙනවා නම් ඒ ගුණවලින් යුක්ත වෙනවා නම් තමන් ළඟ නැති තමන් නොපැමිණි යම් ගුණයකට පත් වෙනවා නම් අන්න එහිදී මේ සම්පක්ඛන්දන කියන ශ්‍රද්ධාව අපි තුල ඇති වෙනවා. හරියට උදාහරණයකින් පෙන්වා දෙනවා නම් හයියෙන් වැහැලා වතුර එකතු වෙලා ගංගාවන් පිටාර ගලා මුහුදට වතුර ඇදිලා යනවා. ඒ අතර ගංගාවේ එක් ඉවුරක තිබෙන නිවාස ඒ වගේම යම් යම් මිනිසුන් සතු දේපල මේ ගඟට එකතු වෙලා ගඟත් එක්ක යනවා මේ වෙලාවේ ජලයට කොටු වෙච්චි යම් පිරිසක් කල්පනා කරනවා අපි මේ ගඟෙන් යහා පැත්තට ගඟ හරහා පීනාගෙන ගියොත් අපිට පුළුවන්කම ලැබෙනවා ජීවිතය බේරා ගන්නට නමුත් මේ ඉන්න කිසිම කෙනෙක් ඒ සඳහා වීරිය කරන්නේ නැහැ. ඒ ක්‍රියාව කරන්නේ නැහැ. මේ අතරතුර එක් ශක්තිවන්ත පුරුෂයෙක් මේ සැඩ පහරට පැනලා ගඟෙන් එහා පැත්තට පීනගෙන යනවා. මොකක්ද වෙන්නේ? ගඟෙන් එහා පැත්තට පීනාගෙන ගිය ඔහු බොහොම යහපත්ව ඒ ගොඩ වෙලා Tamanගේ කටයුතු සඳහා යනවා. යහපත්ව ජීවිතය ගත කරනවා. ඒක පේනවා ගඟේ මෙහා පැත්තේ වතුරට කොටු වෙලා ඉන්න පිරිසට. ඒ අය කල්පනා කරනවා අපිටත් මේ කරපු ක්‍රියාව කළා නම් අපේ ජීවිතේ බේරා ගන්නට පුළුවන්. ඒ වගේ අපි අතර ඉන්නව කවදාකවත් පින්දහම් කරන්නට සිතන්නේ නැති අය. හැබැයි සමහර විට පින්දහම් කරන්නට සිතනවා. නමුත් ඒක ක්‍රියාවට නගන්වන්නේ නැහැ. මෙන්න මේ අතරතුර දකින්නවා යම් පිරිසක් එකතු වෙලා පින්දහම් කටයුතු සිද්ධ කරනවා. අන්නේ පින්දහම් කටයුතු සිද්ධ කරන දේ බලාගෙන තවත් පිරිසක් පින්දහම් කටයුතු කරනවා. බලන්න අපි අතර මේ සිතුවිලි නැද්ද කියලා? මේ ශ්‍රද්ධාව අපි ළඟ නැද්ද කියලා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන හැම මොහොතකදීම මේ ශ්‍රද්ධාව අපිට ජනනය වෙනවා. ඒක ගැන සීකල්පනාවෙන් යුක්තව ධර්ම දේශනාව සඳහා අවධානය යොමු කරනවා නම් මා හිතනවා ඊටාම වැදගත්. අද දවසේ මා ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ අපි හැම කෙනෙක්ම අහන අපි හැම කෙනෙක්ම දන්න භික්ෂූන් වහන්සේ කෙනෙක් සතු එහෙම නැත්නම් මහා සංඝයා වහන්සේ තුල තියෙන උජුපටිපන්න ගුණය. අපි හැම කෙනෙක්ම කතා කරනවා උජුපටිපන්න ගුණය අපි හැම කෙනෙක් තුළම තිබිය යුතුයි කියලා. බුදුරජාණන් වහන්සේ උජුපටිපන්න ගුණය ගැන දක්වනවා හරි ලස්සනට දීඝනිකායේ උදුම්බරික සූත්‍රය තුලදී. කොහොමද මේක විස්තර වෙන්නේ? ඒතු විඤ්ඤෝ පුරිසෝ අසතෝ අමායාවී උජුජාතිකෝ යම් පුජ්‍යලේක් තමන් ළඟ ඇති වරද නොසඟවනවා නම් ඒ වගේම නැති ಗುಣ නොපෙන්වනවා නම් ඍජුභාවයක් ඔහු තුල තියෙනවා නම් සිහි නුවණින් යුක්තව කටයුතු කරනවා නම් අන්න එහෙම අයට මම අනුශාසනා කරනවා. ඒ අයට මාර්ගය පෙන්වලා දෙනවා. ඒ විතරක් නෙවෙයි මගේ අනුශාසනාව ඒ වගේම මගේ උපදෙස් පිළිපදින ඔහුට පුළුවන්කම ලැබෙනවා තමන් ළඟ තියෙන ಗುಣධර්ම පිළිබඳ විතරක් කතා කරමින් නැති ಗುಣ පෙන්වන්නට උත්සාහ නොකර ඍජුභාවයෙන් යුක්තව කටයුතු කරන හැම මොහොතකදීම ඔහු මේ ශාසන භ්‍රමචර්යාවට සුදුසු කුජලයක් වෙනවා ඒ විතරක් නෙවෙයි යම් කුල පුත්‍රයෙක් යෙහිගෙයින් නික්මලා ශාසන භ්‍රමචර්යාවෙහි හැසිරෙන්නට පැවිදිභාවය ලබනවා නම් ඔහුට පුළුවන්කම ලැබෙනවා අවුරුදු 7ක් ඇතුළත රහත් භාවයට පත් වෙන්නට සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත් වෙන්නට මේ සූත්‍රයේ තවදුරටත් ඉදිරියට විස්තර කරනවා මේදී මේ නිග්‍රෝධ පුජ්‍යලයාගේ ප්‍රශ්නයකටයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ නික්‍රෝධ අවුරුදු 7ක් මේ විදිහට යම් කෙනෙක් ක්‍රියාවෙහි යෙදෙනවා නම් ඔහුට පුළුවන්කම ලැබෙනවා සෝවාන් ආදී මාර්ගඵලයන්ටපත් වෙන්න. ඒ විතරක් නෙවෙයි අවුරුදු 6ක් උත්සාහ කරනවා නම් අවුරුදු 5ක් උත්සාහ කරනවා නම් අවුරුදු 4ක් උත්සාහ කරනවා නම් මේ විදිහට එක අවුරුද්දක් පුළුවන් නම් ඔහුට උත්සාහ කරන්නට ඒ විතරක් නෙමෙයි මාස 7ක් පුළුවන් නම් අන්තිමට බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් දේශනා කොට වදාරනවා නිග්‍රෝධ යම් කෙනෙකුට පුළුවන් නම් මේ විදිහට දවස් 7ක් ජීවත් වෙන්නට ඔහුට පුළුවන්කම ලැබෙනවා අඩුම තරමේ සෝවාන් මාර්ගයටවත් එහෙම නැත්නම් සෝවාන් ඵලයටවත්පත් වෙන්නට. නමුත් මේක අහගෙන ඉන්න නිග්‍රෝධ ගැන බුදුරජාණන් වහන්සේ බලනවා දවස් 7කින් Tamanta අධිගමයන්ටපත් වෙන්නට නිවන් දකින්නට උවමනා මාවත කියලා දුන්නත් ඇයි මේ නිග්‍රෝධ ඒ පිළිබඳව උත්සාහවත් නොවන්නේ කියන එක. එහිදී බුදුරජාණන් වහන්සේ දකිනවා මාරයා මේ නිග්‍රෝධගේ ඒ නිර්වාණ අවබෝධයට තියෙන කාරණා අවරමින් කටයුතු කරනවා. ඒවා වළක්වමින් කටයුතු කරනවා. එදී උන්වහන්සේ බලනවා මේ මායාවෙන් තියෙන බලපෑම ඉවත් කළොත් ඔහුට පුළුවන්කම ලැබෙනවද මේ කියන කාර්ය સિદ્ધ කරන්නට නැහැ. ඔහුට පුළුවන්කමක් ඇත්තේ නැහැ. දින සතකින්වත් මේ කියන කාර්යයට එළඹෙන්නට හේතුව තමයි ඔහු බමුණෙක්. ඔහු තුල තියෙන්නේ වෙනත් ආකල්පයක්, වැරදි දෘෂ්ටියක්. ඒ නිසාම ඔහුට පුළුවන්කමක් ඇත්තේ නැහැ මේ කියන අධිගමයන් ලබන්නට උවමනා කරන කටයුතු සම්පාදනය කරගන්නට. මෙන්න මේ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳව විශ්වාසයක් ගෞරවයක් ඇති කරගන්නවා වගේම බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස තුල තිබිය යුතු නිවන් දකින්නට උවමනා කරන මාවතට හේතු වෙන කාරණාවක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ විසින් මේ උජුපටිපන්න ගුණය පිළිබඳව දේශනා කරලා තියෙන්නේ උජුපටිපන්න ගුණය කියන එක මොකක්ද කියලා කෙටියෙන්ම සඳහන් කරනවා නම් පින්වතුනි නිවනට තියෙන කෙලින්ම යන්න පුළුවන් කෙටිම මාවත තමයි උජුපටිපන්න ගුණය. හරියට ඉරක් පැන්දොත් ඒ ඉර වගේ. බොහොම කෙටියෙන් ඉක්මනින් යන්න පුළුවන් මාවත තමයි උජුපටිපන්න ගුණය. යම් කෙනෙක් තුල මේ උජුපටිපන්න ගුණය තිබෙනවා නම් ඔහුට ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. උජුපටිපන්න ගුණය ගැන කතා කිරීමේදී කරණීය මෙත්ත සූත්‍රය තුලදී දැක්වෙනවා සක්කෝ උජූච සූජූච කියන වචන දෙක. මෙහිදී උජූච කියලා දක්වලා තියෙන්නේ කය සහ වචනය පිළිබඳව වංකභාවයක් නොමැතිකම කය සහ වචනේහි වංකභාවයක් නැතුව කටයුතු කරනවා නම් ඔහු ළඟ උජූච කියන ගුණය තියෙනවා. ඒ වගේම තමයි සූජූච ගුණය හැටියට දක්වලා තියෙන්නේ මනස තුල එහෙම නැත්නම් ක්‍රියාකලාපයන් වලදී සිතුවිලි වලදී වංකභාවයක් නැතුව කටයුතු කරනවා නම් ඔහු ඔහුගේ මනස සූජූච ගුණයෙන් යුක්තයි. බලන්න හරි පැහැදිලිව මේ කාරණා ටික අපිට විස්තර කරලා දෙනවා. එහෙමනම් යම් කෙනෙක් ළඟ උජු පටිපන්න ගුණය තියෙනවයි කියලා කියන්නේ සක්කෝ උජූච සූජූච කියන මේ කාරණා දෙකම ඔහු තුළ තියෙනවා. එහෙමනම් පැහැදිලි වෙනවා උජූච සූජූච කියලා කියන්නේ කය වචනය සහ මනස යන මේ තුන් දොරෙහි වංකභාවයක් නැතුව කටයුතු කිරීම වංකභාවයක් නැතුව යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඔහුට පුළුවන්කම තිබෙනවා මේ නිවන් මඟට ප්‍රවිෂ්ඨ වෙන්නට නිවන් මඟට යන්නට නිවන් මඟට ඇතුල් වෙන්නට නිර්වාණ අවබෝධය සඳහා ඒ විතරක් නෙවෙයි බොහොම විස්තර කරනවා නම් සතර අපායට නොගොස් බේරීමට ගිහියෙකුට නම් පන්සිල් රැකීමම ඍජුකමයි ඍජු වීමයි බලන්න මෙතන හරි ලස්සනට විස්තර කරනවා මේ පංචශීලය ගිහියෙකුට පුළුවන්කම තිබෙනවා නම් ඍජුභාවයෙන් යුක්තව ආරක්ෂා කරන්නට ඒ කියන්නේ කය සහ වචනය කියන දෙක පිරිසිදු කරගෙන වංකභාවයකින් තොරව පන්සිල් පද පහ පමණක් ආරක්ෂා කරන්නට හැකියාව තිබෙනවා නම් කවදාක්වත් ඔහු සතර අපායට යන්නේ නෑ. ඒ වගේම පැවිදි කෙනෙකුට නම් උන්වහන්සේලා සතු ඒ සීලය හේතු වෙනවා. මෙතනදී සතර අපාය හැටියට දක්වන්නේ නරක, තිරිසන්, പ്രേත, අසුර. මේ සතර අපායෙන් එකකටවත් යා නොදී එහෙම නැත්නම් එතන මග ආවරණය කරගනිමින් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නට වුවමනා මාවත හදා ගන්නට පුළුවන් මේ උජුපටිපන්න ගුණය තුලින් ඒ විතරක් නෙවෙයි නිවන් මඟ දකින්නාට අවබෝධයට මනස තුල තිබිය යුතු සූජූච බව එහෙම නැත්නම් මනසෙහි තිබෙන්නට ඕනේ වංකභාවයකින් තොර බවක් ඒ තුල තිබුණොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ නිවැරදි පුජ්‍යලයක් හැටියට උජ්ජුපටිපන්න ගුණයෙන් යුක්තව කටයුතු කරන්නට. එහෙමනම් මොනවද මේ සතර අපාය කියලා කියන්නේ? අපි කතා කළා. හරි ලස්සනට විස්තර කරනවා අංගුත්තර නිකායේ අක්කන සූත්‍රය, ඒ වගේම දේවදූත සූත්‍රය, බාලපඬිත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සතර අපාය කොයි විදියටද විස්තර වෙන්නේ? නිරය ඒ වගේම තමයි ඒක නරක කියන වචනය පාවිච්චි කරනවා. ඒ වගේම තිරිසන් අපාය, പ്രേත අපාය, අසුර අපාය. යම් තරමක අවබෝධයක් ලබන්නට නිරය කියන අපාය ගැන විතරක් පුංචි කාරණාවක් මතක් කරන්න. මේ නිරය කියන අපාය පෘථුවියට යදුන් 15000ක් යටින් තියෙන්නේ. මේ නිරය මට්ටම් 8ක් යටතේ විස්තර වෙනවා. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය. අපිට ළඟම තියෙන අපාය තමයි සංජීවය. සංජීවය කියන අපායේ ආයු කාලය අවුරුදු 500ක්. මේකට යන්නේ සාමාන්‍යයෙන් සත්ත්වඝාතරය කරන අය. මේ අවුරුදු 500 හැදෙන්නේ කොහොමද කියලා කියනවා නම් සංජීවයට එක දවසක් කියලා කියන්නේ මිනිස්සුන්ට එහෙම නැත්නම් මිනිස්සු අවුරුදු 9 ලක්ෂයක්. මිනිස්සු අවුරුදු 9 ලක්ෂයක් සංජීවයට එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 500ක් තමයි සංජීවේහි ආයු කාලය. දෙවෙනියට කාල සූත්‍රය. කාල සූත්‍රයට යන්නේ මොන අපරාධ කරන අයද? දෙවව්පියන් කියන දේ අහන්නේ නැති, ගුරුවරු කියන දේ අහන්නේ නැති, ආචාර්ය උපාධ්‍යායය කියන දේ අහන්නේ නැති අය මෙන්න මේ කියන අපායට යන්නේ. මේ අපායේ ආයු කාලය අවුරුදු 1000ක්, සංජීවයට දවස් 4ක්, සංඝාතයට එක දවසයි. ඒ වගේම ඊළඟට සංඝාතය ගවයන්, එළුවන්, කුකුලන්, වැද්දන් මෙන්න මේ විදිහට කටයුතු කරන එළුවෝ මරණ, ගවයෝ මරණ, වැද්දෝ මාළු අල්ලන අය සංඝාතේ කියන අපායට යන්නේ. ආයු කාලය අවුරුදු 2000 ඊළඟට රෞරවේ සතුන්ට හිංසා කරන අය, බොරු කියන අය, බොරුවෙන් සමාජයේ රවට්ටන අය, ඒ වගේම බොරු වෛද්‍යවරු බොරු කියන පෙරක දෝරු, බොරු කියන දේශපාලකයන් මේ ඔක්කොම මෙන්න මේ කියන අපායට තමයි යන්නේ. මේකේ මූලාශ්‍රය හැටියට පුළුවන් නම් තව ටිකක් විස්තර කියවන්න. අමරදාස රත්නපාල මහතා විසින් ලියලා තියෙනවා අභිධර්මාර්ථ ප්‍රදීපිකාව කියන පොත. ඒ පොත කොටස් හතරකින් යුක්තයි. පළවෙනි පොතේ පස්වෙනි පරිච්ඡේදයේ මේ තියෙන කාරණා ටික බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. මම හිතනවා මේ ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙකුටම මේ මූලාශ්‍ර ටික සඳහන් කිරීමෙන් ඔබ මේ අහන කාරණාවට වඩා වැඩි කාරණා ටිකක් ඔබට තව තවත් ග්‍රහණය කරගන්නට පුළුවන්කම ලැබෙන. මහා රෞරවය, විහෙර විහාර මංකොල්ල කන, අම්බලං කඩන බිනින විනාශ කරන, සංඝයා සතු දීපල ගන්න යම් කෙනෙක් වෙත්නම් ඔහුට මහා රෞරවේ කියන අපායටයි යන්න වෙන්නේ. ඔහුගේ ආයු කාලය අවුරුදු 8000ක්. අනිත් එක හොඳට මතක තියාගන්න. මේ අපායෙන් එක අපායකට හරි යම් කෙනෙක් වීසාවක් ගත්තොත් තමන්ට වමනා කරන ටිකට් එකක් ගත්තොත් කවදාකවත් අපිට හිඟෙන්න බෑ ඒ අවශ්‍ය කාලය ගත කරලා මිසක්. හැබැයි මිනිස්සු අපිට නම් ජීවත් වුණා ඇති කියලා බෙල්ලවැල දාගන්න පුළුවන්, වහ ටිකක් කන්නට පුළුවන්. එහෙම නැත්නම් කෝච්චියට බෙල්ල තියන්න පුළුවන් ජීවත් වුණා නැති කියලා හිතලා. නමුත් මේ සතර අපායෙන් එකකට යන කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැත්තේ නැහැ. දැන් Taman හිටිය කාලේ ඇති කියලා එයින් එන්නට. එනිසා මේ ලැබිලා තියෙන වටිනාම කාලය වටිනාම අවස්ථාව යහපත වෙනුවෙන් ශාසන භ්‍රමචර්යාව හැසිරීම සඳහාම පාවිච්චි කරන්න. ඒක තමයි දෙන්න පුළුවන් හොඳම අවවාදය. ඊළඟට තාපය පස්පව් කරන මිත්‍යාවෙන් කටයුතු කරන බොහෝ දෙනෙක් මේ අපායට යන්නේ. ඒ වගේම තමයි තථාපය බුදුන් නැත, දහම් නැත, සංඝුන් නැත මේ වගේ දසවත්තුක මිත්‍යා දෘෂ්ටියකින් යම් කෙනෙක් කටයුතු කරනවා නම් මේ කාරණා ටික දැනෙනකොට අපේ සමාජයේ ජීවත් වෙන පුජ්‍යලයන් අතරින් 90ක් ප්‍රමාණයක් මේ කියන ලක්ෂණයන්ගෙන් යුක්තයි. මම හිතනවා මේක අහන කෙනෙකුට පුළුවන් නම් තව දෙපාරක් හරි හිතන්නට ඔහු බෞද්ධයෙක් වේවා අබෞද්ධයෙක් වේවා අපේ රටේ ජීවත් වෙන ඕනෑම ජාතිකයෙකුට ඕනෑම ආගමක් ඕනෑම දර්ශනයක් ගන්න අදහන කෙනෙකුට මේක බොහොම වැදගත්. ඒ මොකද අපි හැම කෙනෙක්ම හිතන්නේ ජීවත් වෙනවයි කියලා කියන්නේ උදේට මොනවා හරි ටිකක් තඹගෙන තමන් වැඩ කරන ස්ථානයට හොතාගෙන ගිහිල්ලා කාලා ආපහු හවස වෙනකන් වැඩ කරලා මහන්සි වෙලා ගෙදර එනවා. වතුර ටිකක් නාගෙන ඇඟට පොඩි සුව පහසුවක් සඳහා අපි නිදා ගන්නවා. පසුදා උදෑසනත් අපි කරන්නේ මේකමයි. ඒ නිසා කනවා බොනවා වැඩ කරනවා මහන්සි වෙනවා කියන එක විතරක් නෙවෙයි අපේ ජීවිතය. හැබැයි ඒක පිළිබඳව දැනගන්නටත් අපිට මේ මිත්‍යා සිතුවිලි වලින් අපි ඉවත් වෙන්නට ඕනේ. ඒ නිසාම අවසානයේදී අවීචිය හැටියට දක්වනවා ආනන්තරීය පාප කර්ම කරන බුදුන්ගේ ඇඟේ ලේ සොලවන දෙමෝපියන් මරණ සංඝවේදය කරන රහතන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ලේ සොලවන ඝාතනය කරන අය. මෙහෙමයි ඉන්නවනම් ඒ අයට අවීචියම තමයි අත් වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙන දෙයක්. අපි වෙලාවකට කියනවා මේ කියන කටයුත්ත සිකුරුයි ස්ථිරයි අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ ඒක ස්ථීරවටම දක්වලා තියෙනවා මේ කාර්ය මේ විදිහටම සිද්ධ වෙන හැටියට. ඉතින් එහෙමනම් අපි ළඟ තියෙනවා නම් උජුපටිපන්න ගුණය පින්වතුනි පුළුවන්කම ලැබෙනවා අපිට මේ සතර අපායට කිසිම දවසක යන්නේ නැතුව එයින් දිව්‍ය ලෝකය ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ කියන මෙන්න මේ බ්‍රහ්ම ලෝකාදී ලෝකවලට ගමන් කරන්නට එහෙමත් නැතිනම් අපි ප්‍රාර්ථනා කරලා තියෙන ප්‍රාර්ථනාවේ හැටියට නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නට ඒ විතරක් නෙවෙයි මේ උජුපටිපන්න ගුණය ගැන සඳහන් කිරීමේදී බොහොම පැහැදිලිවම සඳහන් කරන දෙයක් තමයි කාමසුකල්ලිකානුയോഗය අත්තකිලමතානුയോഗය අත්හල යුතු අන්ත දෙකක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දක්වලා තියෙනවා. කාමසුකල්ලිකාන යෝගයේ හැටියට උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ ශරීරයට දැඩි ලෙස කම්සපදීම. අත්තකිලමතාන් යෝගයේ හැටියට දක්වලා තියෙන්නේ ශරීරයට දැඩි ලෙස දුක් දීම. එතකොට මේ ශරීරයට දැඩි ලෙස කම්සපදීමත් ශරීරයට දැඩි ලෙස දුක් වීමක් කියන මේ දෙකෙන්ම ඈත් වෙලා මධ්‍යම ප්‍රතිපදාවේ යම් කෙනෙක් ගමන් කරනවා නම් මධ්‍යම ප්‍රතිපදාව හැටියට මෙහිදී දක්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔහු උජුපටිපන්න පුජ්ජලේ එහෙම නැත්නම් ඍජු මාර්ගයට පිළිපන් කෙනෙක් හැටියට තමයි උන්වහන්සේ දේශනා කර පදාරන්නේ හේතුව තමයි මේ අප්‍රමාණ වූ ශරීරයට පංචකාම සම්පත්තිය විඳීමත් අප්‍රමාණ ලෙස ශරීරයට දැඩි දුක දීමත් මේ දෙකින් එකම ක්‍රමයකින්වත් සත්‍ය අවබෝධය සඳහා නිවන් අවබෝධය සඳහා හේතුවක් වෙන්නේ නැහැ කියන එක අදට අවුරුදු 2600කට කලින් බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒක දැන් අපි හැම කෙනෙකුටම නවීන තාක්ෂණයත් එක්ක තව තවත් තහවුරු වෙමින් පවතිනවා. බොහෝ පිරිසක් මේ විශ්වාස කළේ නැහැ. නමුත් දැන් හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේගේ පහළවීම සැබෑවක් සත්‍යක් හැටියටම තේරුම් ගන්නට සිද්ධ වෙලා තියෙනවා. උන්වහන්සේ මෙතනදී දක්වනවා මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද ඍජු මාර්ගය නම් මොකක්ද? මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයයි. මොනවද ආර්ය ශ්‍රාංගික මාර්ගය හැටියට දක්වලා තියෙන්නේ? කාරණා අටක් මෙහිදී විස්තර වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මුල්ම කාරණාව හැටියට දේශනා කරලා තියෙන්නේ මේ මජ්ක්‍ධිමා පටිපදාවේ පළවෙනිම කාරණාව තමයි පළවෙනියටම අපි අවබෝධ කරගත යුතු දේ තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ආකාර දෙකකට විස්තර වෙනවා. කොහොමද? ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්. ලෞකික ගැන කතා කරනකොට දසවත්තුක මිත්‍යා දෘෂ්ටියක් ගැන පැහැදිලිවටම දක්වලා තියෙනවා. මොනවද දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති උතං නත්ති සුකට දුක්ඛතානම් කම්මානම් පලං විපාකෝ මේ ආදී යම් මිත්‍යා දෘෂ්ටියක යම් කෙනෙක් සිටිනවා නම් ඔහු බෞද්ධයෙකු නොවන බවත් පැහැදිලිවටම දේශනා කරලා තියෙනවා. එතකොට අපි හැම කෙනෙකුටම පැහැදිලි වෙනවා මුලින්ම අපි ඇති කරගන්නට උවමනා කරන්නේ අපේ දැකීමේ නිවැරදි බව යහපත් දැකීමක් අපිට තියෙන්නට ඕනේ. ලෝකෝත්තර පැත්තට විස්තර කරනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව දැකීම. ඊළඟට සම්මා සංකප්ප යහපත් සංකල්පනාවක් අපිට තියෙන්නට ඕනේ. මෙයත් ආකාර තුනකට විස්තර වෙනවා. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. සම්මා වාචා මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්ප්‍රප්පලාප වචනයෙන් සිද්ධ වීතු වැරදි හතරක් දක්වලා අපි වෙතනින් ආරක්ෂා කරනවා මේ මේ වැරදි වලින් මිදෙන්න එතකොට මේ මාවතට යන්න හරි ලේසි හැබැයි මේ මාවතේ ගමන් කිරීම කියන තරම් පහසු දෙයක් නම් නෙවෙයි සම්මා කම්මන්ත ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. මෙහිදී දක්වලා තියෙනවා ප්‍රාණඝාතයෙන් වළක්වන්නට ඕනේ, වැළකෙන්නට ඕනේ. අදත්තාදානෙන් එහෙම නැත්නම් අන්සතු දේවල් ගැනීමෙන් වැළකෙන්නට ඕනේ. වැරදි ලෙස කම්සප විඳීමෙන් අපි වෙන් වෙන්නට ඕනේ. මේ යහපත් කම්මන්තයට එන්නට පුළුවන් නම් අපිට ඒක හේතුවක් වෙනවා මධ්‍යම ප්‍රතිපදාවට යන්නට. ඒ වගේම තමයි සම්මා ආජීවය. යහපත් දිවි පැවැත්ම. අපේ ජීවිතයේ පවත්වාගෙන යන්නට නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා කල යුතු සහ නොකල යුතු දේ මොකක්ද කියලා. එතනදී නොකල යුතු වෙළඳාම් පහක් ගැන දක්වනවා. සත්ත්ව වණිජ්ජා, සත්ත්ව වණිජ්ජා, මාංශ වණිජ්ජා, විස වණිජ්ජා මෙන්න මේ විදිහට පැහැදිලි කරලා දෙන්නේ ඔබ යා යුතු මාවත මෙයයි. ඔබේ මාවතී යෑම සඳහා කල යුතු ක්‍රියාවන් මෙන්න මේවායි. මේ දේ පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන් නම් ඊතා ඉක්මනින් සංසාර ගමන අපිට කිටි කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි සම්මා වායාම සතර සම්‍යක් ප්‍රදාන වීරිය අපි ළඟ තියෙන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒ සතර සම්‍යක් ප්‍රදාන වීරිය තියනවා වගේම නූපන් අකුසල් නූපදීමට වෑයම් කරන්නට ඕනේ. උපන් අකුසල් නැති කිරීමට වෑයම් කරන්න ඕනේ. නූපන් කුසල් උපදවන්නට උත්සාහ කරන්නට ඕනේ. උපන් කුසල් වැඩි දියුණු කරන්නට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕනේ. මෙන්න මේ කියන කාරණා අට මේ විදිහට විස්තර කිරීමේදී අවසානයේටම දක්වන්නේ සම්මා සමාධි සමත භාවනාව හරහා අපිට පුළුවන්කම ලැබෙනවා මොකක්ද කරගන්නට පුළුවන්කම තිබෙන රූපාවචර අරූපාවචර ධානවලට පත්වන්නට ඒ වගේම සම්මා සතිය සතර සතිපට්ඨානෙ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සන. මේ අනුපස්සනාවන් වල නිරත වෙමින් ඒවාෙහි ක්‍රියා කරමින් මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය යම් කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නම් සම්පූර්ණ කරගන්නට ඔහු උජ්ජපටිපන්න ගුණයෙන් යුක්ත පුජ්‍යලෙක් බවට පත් වෙනවා. බලන්න කොයිතරම් පැහැදිලිව මේ ටික විස්තර කරලා දීලා තියෙනවද අපේ පැවැත්ම සඳහා. මේ කාරණා ගැන මෙන්න මේ විදිහට විස්තර කිරීමේදී බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් උජුපටිපන්න ගුණයෙන් යුක්ත වෙනවා නම් ඔහු ළඟ තිබිය යුතු කාරණා පහක් මජ්ක්‍ධිම නිකායේ රාජ වර්ගයේ කන්න කත්තල සූත්‍රය තුලදී මෙන්න මේ විදිහට විස්තර කරනවා. මොකක්ද? ඒ තුල තියෙන්නට ඕනේ උජුපටිපන්න වීම සඳහා ප්‍රධාන වීරිය. ප්‍රධාන වීරිය කියලා කියන්නේ කොයි විදිහට තිබිය යුතු දෙයක්ද කියන එක මේ காரணා පහ එහෙම නැත්නම් එහි තුල තිබෙන ලක්ෂණ පහ විස්තරයේදී අපිට අවබෝධ කරගන්නට පුළුවන්. පළවෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යම් කෙනෙක් යම් භික්ෂුවක් මේ සම්බුද්ධ ශාසනයේ කටයුතු කරනවා නම් ඔහු ශ්‍රද්ධාවන්ත විය යුතුයි. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේගේ බෝධිය පිළිබඳව මේ නව අරහදී බුදු ගුණයන් පිළිබඳව ඒ එකක් එකක් පිළිබඳ විශ්වාසයක් ඇදහිීමක් ඔහු ළඟ තිබෙන්නට ඕනේ. එහෙම කෙනෙක් නොවන කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ නැහැ මේ උජුපටිපන්න කියන ගුණයට යුතුය වෙන්නට. එහෙම නැත්නම් මේ මාවතට ප්‍රවිෂ්ඨ වෙන්නට. ඒ මොකද බුදුරජාණන් වහන්සේ කවුද කියන එක අපි මුලින්ම හඳුනා ගන්නට ඕනේ. එහෙමනම් අපි බුදුහාමුදුරුවෝ ළඟ තියෙන ගුණ 9 ගැන අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව හැටියට දක්වනවා යම් භික්ෂුවක් අල්පාබාධ වෙන්නට ඕනේ. අල්පාබාධ වෙනවයි කියලා මෙතනදී පැහැදිලි කරන්නේ ලෙඩ රෝග වලින් ඒ වගේම යම් යම් වේදනා විඳීම් වලින් අඩු වෙන්නට ඕනේ. එහෙම නැතිනම් ඊ타මත්ම පැහැදිලිව දක්වලා තියෙනවා සූත්‍රය තුලදී ඒ උජ්ජපටිපන්න ගුණයෙන් යුතු වෙන්න ඕනේ කුජලයා කොයි විදිහටද ක්‍රියා කළ යුතු වෙන්නේ ඔහු තුල යහපත් ක්‍රියාකාරී ග්‍රහණියක් තියෙන්නට ඕනේ. මෙතනදී ග්‍රහණිය කියලා දක්වලා තියෙන්නේ අපේ මේ මිනිස් ශරීරයේ ආමාශයට සහ සම්බන්ධ වෙන ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී නිරන්තරයෙන් අත්‍යවශ්‍ය කාරණයක් වෙන මේ ග්‍රහණිය. ග්‍රහණිය නිසි විදිහට ක්‍රියාකාරී වුණේ නැතිනම් අපේ ශරීරයේ විවිධාකාර වූ ආබාධයන් හටගන්නට හේතුවක් වෙනවා. උදාහරණයක් ඇටියට කියනවා නම් මේ ග්‍රහණියේ තිබෙන නියම ක්‍රියාකාරීත්වය නොඇති වුණ විට අපි කියනවා ඉංග්‍රීසි වචන වලින් කොලෙස්ටරෝල්, සුගර්, ෆෙෂර් මෙන්න මේ විදිහට නොඑක් ආකාරයේ විවිධ රෝගාබාධයන් ඇතිවීම සඳහා හේතුව වෙන්නේ අපේ මේ ශාරීරියේ ගන්නා වූ ආහාර ජීර්ණ පද්ධතිය නිසි ආකාරයට ග්‍රහණීහි ක්‍රියාකාරීත්වය නොමැති වුණ විට ඒකට පැහැදිලි කාරණාවක් අපි දක්වනවා නම් කලින් හිටපු බොහෝ අය මාස 3කට මාස 6කට වරක් නිරන්තරයෙන් විරේක කළා. ඒ මොකද අපි හැම කෙනෙක්ම දන්නවා සිංහල වෛද්‍ය ක්‍රමයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේදී මේ ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක්, නිවැරදි දැක්මක් සහ ඒ ඒ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හොඳ අවබෝධයක් තිබිලා තියෙනවා. ඒ නිසාම තමයි ලෙඩක් හැදෙන්නට කලින් ඒකට උවමනා කරන ප්‍රතිකර්ම ඒ අවස්ථාව වළක්වා ගැනීම සඳහා සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසාම අපි නිරන්තරයෙන් විරේචන ආදී දේවල් සිද්ධ කිරීමෙන් අපේ කය පිරිසිදු වෙනවා. එහෙමනම් අද සමහර විට අපි ගන්න ආහාර නොදිරවීම හේතුවෙන්ම එයම හේතුවක් වෙන්න පුළුවන් පිළිකාවක් හැදෙන්නට. අතීතයේදී බඩේ අමාරුවක් පුංචි පුංචි අසනීපයක් ඇරෙන්නට අපි අහපු දෙයක් එහෙම නැත්නම් අහපු ලෙඩක් තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ වෙනකොට බඩේ අමාරුව තරමටම පිළිකාව අපිට හැදිලා තියෙනවා. අපේ සමාජය තුල ජීවත් වෙන අයගෙන් 90ක් එහෙම නැත්නම් වැඩි ප්‍රතිශතයක් මේ පිළිකාව කියන රෝගයට ගොදුරු වෙලා තියෙනවා. ඒ නිසා අපි දැනගන්නට ඕනේ හුඟක් වෙලාවට අපි බටහිර වෛද්‍ය ක්‍රමයට නතු වීමම මේකට එක හේතුවක් වෙනවා. සමහර විට මේක අහගෙන ඉන්න වෛද්‍යවරයෙක් හිතන්නට පුළුවන් ඒක බටහිර වෛද්‍ය ක්‍රමයක ප්‍රතික්ෂේප කරලා මේ මේ ක්‍රම වේදය ඉස්මතු කරන්නට යම් කාරණාවක් කිව්වයි කියන එක නෙවෙයි. නමුත් ඔබත් මේක අහගෙන ඉඳලා ටිකක් කල්පනාවෙන් හිතනවා නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඒක තමයි වෙන්නට ඕන නැත්තේ. මම පුංචි උදාහරණ කීපයක් මේකට දෙන්නම්. බටහිර වෛද්‍ය විද්‍යාව ඊ타මත්ම ප්‍රබලයි, ඊ타ත්ම දියුණුයි කියලා කිව්වට අපේ ශරීරයේ තියෙන රෝග වලින් 100න් 50ක්වත් හොඳ කරන්න පුළුවන්කම ලැබිලා නැහැ. ඒ වගේම තමයි හැමදාම කතා කරන දෙයක් තමයි මේ කලින් සඳහන් කරපු ලෙඩ රෝග කවදාවත් හොඳ කරන්න බෑ. ඒවා පාලනය කිරීමක් කරගන්නට පුළුවන්. ඒ සඳහා නිරන්තරයෙන් බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ ජීවිතාන්තය දක්වාම. සමහර විට අපි පාවිච්චි කරන බෙහෙත් වලින්ම අපි ලෙඩ රෝගවලට නැවත නැවත ඇති වෙන්නට පුළුවන්. මේදී මම යම් කාරණාවක් ඉස්මතු කරන්න කැමති අපේ හුඟ දෙනෙක් විශ්වාස කරනවා අපි ජීවත් වීමට දැන් අවුරුදු 100ක් අපි ජීවත් වෙන එක ප්‍රශ්නයක් අපිට. අපේ පරමායශ දැන් අඩු වෙලා කියලා හිතනවා. පරමායශ අඩුවීමක් නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි ලෙඩවීම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි යම් කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ කොච්චර කාලයක් ජීවත් වීමට බලාපොරොත්තු වෙනවද? අවුරුදු 60ක් ඇති. එතනින් යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපේ සිතුවිල්ල තුලම තියෙන අපි කෙටි කාලීනව ජීවත් වෙනවයි කියන එක. ඒ නිසා ඒකත් අපි දැනගන්නට ඕනේ. මේ බටහිර වෛද්‍ය විද්‍යාව කොයිතරම් දියුණුද කියලා කියනවා නම් ශාරීරියේ යම් යම් ඉන්ද්‍රියන් රූප සතහන් හරහා අපිට දකින්නට පුළුවන් ක්‍රියාකාරීත්වය. නමුත් අපේ ශරීරයේ යම් ඉන්ද්‍රියක් අක්‍රිය වුණොත් එහෙම නැත්නම් මැරුණොත් ඒකට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඒ ඉන්ද්‍රිය යථා තත්ත්වයටපත් කරලා ඒ ක්‍රියාකාරීත්වය අලුත් කරලා යහපත් ක්‍රියාකාරීත්වයක් තියෙන ඉන්ද්‍රියක් බවට පත් කරන එක නෙවෙයි කරන්නේ ඊ타ත්ම ලෙහිසි ක්‍රමවේදයක් අපි පාවිච්චි කරනවා මොකද්ද? ඒ ඉන්ද්‍රිය වෙනුවට තවත් ඉන්ද්‍රියක් බද්ධ කරන්නට. හරියට මේ වෛද්‍ය විද්‍යාව නෙවෙයි දියුණු වෙලා තියෙන්නේ යාන්ත්‍රික විද්‍යාව. හරියට වාහනයක කොටසක් ගෙවුනට පස්සේ ගැලවුණාට පස්සේ ඒකට අලුත් කොටසක් දාලා ඒක ආපහු යථා තත්ත්වයට පත් කරනවා වගේ මේ බටහිර විද්‍යාව දියුණුවයි කියලා කිව්වට අපේ වකුගඩුව නරක් වුණා නම් අපි කරන්නේ තවත් යහපත් තියෙන කෙනෙක්ගේ වකුගඩුවක් අරගෙන අපිට බද්ධ කරනවා. ඒක නෙමෙයිනේ විසඳුම වෙන්නට ඕනේ. ඒක යථා තත්ත්වයටපත් කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. නමුත් සිංහල වෛද්‍ය ක්‍රමයෙන් මේක තියෙනවා. එහෙම නැත්නම් හදවතේ ලේ ගමනාගමනයේදී යම් දෝෂයක් ඇති වුණොත් ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවා බයිපාස් කියලා. අපේ ශාරීරියේම කකුලෙම තියෙන නහර වැලක කොටසක් අරගෙන එතෙන්ද බද්ධ කරනවා. වෙනත් මාර්ගයක් හැටියට. සමහර විට කෙනෙක් අහනවා කකුලට ඔය නහර වැල අවශ්‍ය නැද්ද කියලා. හැබැයි හදවතේ ලෙඩක් හැදුන ගමන් අපිට කකුලේ තියෙන නහර අවශ්‍ය නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේවා ගැන දැඩි අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. ඒ නිසා බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි. හැබැයි දියුණු වුණාට ඒ නරක වෙන ඉන්ද්‍රිය යථා තත්ත්වයට පත් කිරීමේ ශක්තියක් නැහැ. හරියට අර යාන්ත්‍රික විද්‍යාවක් වගේ ඒක අවශ්‍ය නැත්නම් ඒක ගලවලා දාලා තව අලුත් එකක් අරගෙන දානවා. ඉතින් ඒ නිසා මේ ගැනත් අපි ටිකක් කල්පනාවට එන්නට ඕනේ. ඒ නිසා අපිට හොඳ බඩක් තියෙන්නට ඕනේ. මොකක් සඳහාද? මේ උජුපටිපන්න ගුණයට යුක්ත වෙන්නට නම් අපේ ශාරීරියේ ග්‍රහණීය නිසි ක්‍රියාකාරීත්වයකින් ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් යම් යම් වේදනාවන් අපේ ශරීරය තුළ ඇති වෙනවා යම් යම් වේදනාවන් නැති වෙන්න නැති වෙන්න අපිට මේ බණ භාවනාදී කටයුතු නිරන්තරයෙන් සිද්ධ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ අතපය වේදනා ඒ වගේම ශරීර අභ්‍යන්තර වේදනා මේ සියල්ලක්ම නැති කරන්නට තියෙන හොඳම දේ තමයි හොඳ බඩක් එහෙම නැත්නම් හොඳ ආහාර ජීර්ණ පද්ධතියක් අපි ළඟ තියෙන්නට ඕනේ බුදුහාමුදුරුවෝ අදට අවුරුදු 2600කට කලින් මේක කියලා දුන්නේ බලන්න කොයිතරම් දැක්මක් උන්වහන්සේ දැකලා තියෙනවද මේ ශරීරය පිළිබඳව අද තාමත් පුළුවන්කමක් වෙලා නැහැ මේ ක්‍රමවේදීය වෛද්‍ය විද්‍යාව තුලින් දියුණු කරගන්නට. ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව හැටියට බුදුහාමුදුරුව දක්වනවා නැති ගුණ නොපෙන්වා සිටින්න එපා. Taman ළඟ ගුණයක් නැහැ කියලා ඒ නැති ගුණය Taman ළඟ තියෙනවායි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. අද සමාජයේ බහුතරයක් කටයුතු කරන්නේ මේ ක්‍රමවේදයෙන්. අපි මේ වචන වලින්ම කියනවනම් Taman සෝවාන් සකදාගාමි අනාගාමි ආදී විවිධ මේ බුදුදහම තුල කතා කරන දේශනාවන් වල තියෙන හරය සහ යෝගේ වටිනාකම ඒ වගේම ඒ ඒ ධාන උපදවා ගන්න ආකාරයන් පිළිබඳව Taman යම් தත්වයකටපත් උනායි කියන බව බොහෝ අය ප්‍රකාශ කරමින් මෙන්න මේ කටයුතු කරනවා. හැබැයි මෙතන Taman Tamanට අවංක වෙන්නට ඕන. කය වචනය මනස කියන තුන අපි අවංකවම පාවිච්චි කරන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි අපිට පුළුවන්කම තිබෙන්නේ උජුපටිපන්න ගුණයට නියම යුතු වෙන්නට පුළුවන්, නතු වෙන්නට පුළුවන්. ඊළඟ කාරණාව තමයි ආරම්භ කරන ලද වීරයක් අපි ළඟ තියෙන්නට ඕනේ. ආරම්භ කරන ලද වීරයක් නොමැති වුණොත් අපිට පුළුවන්කම ඇත්තේ නැහැ මේ උජුපටිපන්න කියන ගුණයට එන්න. අවසාන කාරණාව හැටියට දක්වලා තියෙන්නේ අපි ප්‍රඥාවෙන් යුක්ත වෙන්නට ඕනේ. උද්‍යව්‍ය ඥානය අපි ළඟ තියෙන්නට ඕනේ. ඒ කියන්නේ නාම රූප පිළිබඳව ආර්ය කලකිරීමක් අපිට තියෙන්නට ඕනේ. එහෙම නැතුව මේ එදිනෙදා කෙනෙක් ගන්නයි කියලා සමහරට කණ්ඩ යමක් තිබුණා ඒක හරියට රසවත් නැහැ කියලා. එහෙම කලකිරීමක් නෙමෙයි අපි ළඟ ඇති වෙන්නට ඕනේ ආර්ය කලකිරීමක් නාම රූප පිළිබඳව. ඒ නිසා මෙන්න මේ කියන ලක්ෂණ පහෙන් යම් කෙනෙක් යුක්ත වෙනවා නම් ඔහුට පුළුවන්කම තියෙනවා මේ උජ්ජපටිපන්න කියන ගුණයට ළඟා වෙන්නට. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම කෙනෙක්ම කල්පනා කරගන්න අපි තුල යම් වූ නිවන් දැකීමේ පරමාර්ථයක් තිබෙනවා නම් අද පටන් අපි උජ්ජපටිපන්න ගුණයෙන් යුතු වෙන්නට ඕනේ. ඒකට උවමනා කරන මාවත අපි ළඟා කරගන්නට ඕනේ. එහෙමනම් හැමදෙනාම කල්පනා කරගන්න අවසාන වශයෙන් සතර අපායට නොගිසින් තමන්ට තමන්ගේ සංසාර ගමන කෙටි කරගන්නට පුළුවන් හොඳ මාවතක් තමයි උජුපටිපන්න ගුණයෙන් යුක්තව පන්සිල් පද පහ ආරක්ෂා කිරීම. ඒක තමයි අපිට හොඳම ළඟම කෙටිම මාවත. ඒ තුලින් අපේ ගමන සාර්ථක කරගන්න අපි හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු. මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් රැස් කරගත් ආකුසලානිසංස ධර්මය අපව ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සිළුම් දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරනවා අනුමෝදන් විත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු මන් පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ ගම්පහ පහළගම විද්‍යාරවීන්ද්‍ර මහපිරිවෙනේ ආචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද පළමුගෙදර සුමන වංශ ස්වාමීන් වහන්සේ. දේශකයන් වහන්සේට විදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂ සම්පatti ලැබේවායි අපි සියලු දෙනාම සාදුකාරය පාත්වා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. පින්වත් ඔබට